ඉන්දික මහත්මයා ඉන්දික මහත්මයාට අවසරය අපේ හඳුරන්නේ දැන් එනවා මේ උපවාසකෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා පළවෙනි ප්‍රශ්නේ අපේ හඳුරන්නේ උපේක්ෂාවට විරුද්ධ මොන හරි ධර්මයක් තියනවාද? ඒ කියන්නේ උපේක්ෂාව විලෝමය වගේ දෙයක් අපිට කියන්න පුළුවන් කමක් තියනවාද? පුළුවන්. අනුනය පටිග, ඇලීම් ගැටීම් දෙක ප්‍රධාන වශයෙන්. ඒ දෙකම දෙකම තමයි විලෝමය කියන්නේ. විරුද්ධයි.